එකට කවුරු හරි ඒක වැරද්දක් නැහැ කියලා කියනවා දීපුරද එයා එයා වෙන ලෝකෙක ඉන්නේ ඒ නිසා එයාට අනුකම්පා කරනවා එයාට ආදරය කරලා කොහොම හරි එයාට ඒක කියලා දෙන්න ඕනේ මොකෝ ඒ දන්නේ නැහැ අත්තම දන්නේ සමුන් මෞංකාරයෙන් සමුන්ගේ මොලේ හැමදේම වැවෙනවා කියන එක ෆොටෝකෝපි මැෂින් එකේ අනිත් පැත්ත තමයි මොලේ කියන කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ ෆොටෝකෝපි මැෂින් එක කොපියක් දුන්නම් ඔරිජිනල් එක දුන්නම් පස්සේ ආ කොපියක් කරනවා මොලේට කොපියක් දුන්නම් පස්සේ ආ ඔරිජිනල් එක කරනවා ওই කතාව කවුරුත් දන්නේ නැහැ ඒ නිසා මෙයාට මේක කියලා දෙන්න නැත්නම් එයාලා ඔක්කොම මැනුවල් කරලා ඔටෝ වැඩ කරන සිස්ටම් එකක් අපිට තියෙනවා. මේක ඔටෝ මැනුවල් නෙමෙයි. මේක මැනුවල් ක්‍රමේ අවුට්. ඒක දැන් නිකන් පරණ එක. ඔක්කොම වැඩ කරන ලෝකයේ ප්‍රධාන කලේ වැඩ කරන ඔක්කොම යන්නේ මේ මේ සිස්ටම් එකේ. හැම තැනම කරන්නේ මේක. හැම තැනම ඇප්ලයි කරන සයන්ස් එක මේ ලෝකේ ලෝකේ දිනු රටවල. එයාලා බොහෝ දෙනෙක් කියන්නේ නැහැ. බොහෝ දෙනෙක් කියන්නේ. කියන කතාව තමයි සංවිධානය කරන නිකන් කියලා. අපි තමයි මේ කියන්නේ. මේ කියන අය නෑ. කියන අය බොහොම ටිකයි. දැන් සීක්‍රට් කියන CD එක හපුදු ගින්නද? සීක්‍රට් කියන CD එකක් තියෙනවා. නැද්ද? නෑ සර් අලුතෙන් කවුරුත් නෑ. සීක්‍රට් කියලා කියන්නේ රහස. මොකක්ද රහස? සාමුන්ට අවශ්‍ය දේ ලබා ගන්න රහස. ඒ ඒ රහස මොකද කියන්නේ දන්නේ නෑ. නමුත් ලෝකේ ලෝකේ වටේම ගිහිල්ලා ඉවරයි CD එක. ගොඩක් කල් ඉඳලා ඒ කිසිම දෙනා හරිම හොඳ ලස්සන සුන්දර මිනිස්සු තමයි කැමති තමන් අවශ්‍ය දේ තමන් විතර උදාර කරගන්න රහසනේ නේද? සීක්‍රට්. ඒක තමයි ජීවිතේ සීක්‍රට්. ඒක කියන්නේ ඇලඩින්ගේ පුදුම පහළ ඇලඩින්ස් වන්ඩර්ෆුල් ලෑම්ප්. ඒක දැන් බොහෝ බොහෝ ප්‍රසිද්ධ රහසක්. බොහෝ දෙනෙක් දන්නවා. නමුත් බොහෝ දන්නා කියන්නේ නැහැ ඉතින්. අපේ හිම එකක් නැහැ. අපිට ඕනේ අපේ මිනිස්සුන්ව කොන්න මේ කතාව කියලා එයා සෝපත් කරගන්න. පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මම ඔබත් එක්කම කතා කරන්නේ මේ ඔබ මේව දැනගන්න ඕනේ. ඒ නිසා අපිට මනුෂ්‍ය විරුද්ධ වෙන්න සාධාරණ. ඒ කියන්නේ සමහර අය කැමති නෑ මේවට. ඒ වෙනද නෙමෙයි. මේ වගේ මේ වගේ ලේසි ඉතින් අනිත් එක තමයි අපි මේවට සම්බන්ධ වෙන අය ඉක්මනට මේවට ප්‍රතිඵල ගන්න ඕනේ. ප්‍රතිඵල ගත්තාම තමයි හදාපුවාම අපිට අපේ විශාල ලොකු සමගියක් හැදෙනවා අපේ අතර ලොකු ශක්තියක් ඇති වෙනවා ලොකු නියම සංවිධානයක් ඇති වෙනවා හොරු නැතු වෙනවා වංචාකාරු නැතු වෙනවා අපි අමාරු වැටෙන අපි ආරක්ෂා කරනවා අපි සුව කරනවා අපේ ප්‍රශ්න වලට අපි විසඳුම් සොයා ගන්නවා අట్లా ඉලේපි මේ කාරණා ඒකනේ මම කාදෙන් අහන්නද මේ දාන සීල භාවනාවක් කියන මාස තුනක් කියලා මම පොලේ මොන පොතෙන් කියවන්නේ ඒවා හොයාගත්තේ භාවනා කරලා වෙනම තැනක් නැහැ. සත්‍ය උච්චාරණය කරන්න කියන රහස හොයාගත්තේ භාවනා කරලා. තමන්ගේ විද්‍යාවේ තම ප්‍රශ්නවලට හේතු කියලා හොයාගත්තේ භාවනා කරලා. ඒවා භාවනා කරනකොට පුදුම රහසක් මම ඔබට කියන්නම්. අපි භාවනා කරනවා කියන්නේ අපි හිතනවා. අපි හිතනකොට මේ ඉන්ටර්නෙට් එක වගේ තවත් නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් එක තමයි බ්‍රේන් නෙට්වර්ක්. මේ විශ්වයේ තියෙන සියලු දැනුම, සියලු දේපල අපේ මොළයට ફોકસ වෙලා අපේ මොළයත් එක්ක තරයි. ඒතරම් නිකුත් කරන සියලු තරංග අපේ මොළයට මෙහෙවන්න පුළුවන් හැකියාව මොළේ තරංග වල තියෙනවා. ඒ නිසා අපේ මේ සිත් තරංග කියලා කියන්නේ සිග්නල් එකක්. මොනවද සිග්නල් එක? මේ මොළේ අවශ්‍යතාවයේ සිග්නල් එක. හරියටම මේ අවශ්‍යතාවයේ ඒ ඒ ෆ්‍රීකවෙන්සි එක වල්ලගෙන යනවා. මේක 5 ටියුන් කරගන්න. මේ ෆ්‍රීකවෙන්සි එක. එතකොට අපි කියන දේ හරියටම කියන දේම අප වෙනද ලැබෙනවා. එහෙම සයන්ස් එකක් නේ. මේ කොච්චර වටිනවද මේ? මේ සාමාන්‍ය සිහිමුලෙන් මේ වැඩේ කරන්න බෑ. සිහිමුලෙන් කියලා කියන්නේ උඩ මොලේ ඇත්තට. ඒක කියන්නේ උඩ හිත. ඒක සිහිමුලේ. සිහිමුලෙන් කියන්නේ අපි ඩ්‍රයිවිං කරන්න යනවා කියමුකෝ. අපි ඩ්‍රයිවිං කරන්න යනකොට ඔන්න ඩ්‍රයිවිං කරන්න නැති කෙනෙකුට දෙනවා ස්ටියරින් එක, වීකල් එක දෙනවා. දිලක් කියනවා යමු අපි. කොහේ නගරයක් කියලා යමු ඉතින් දෙකේ. අපිට එයත් එක්ක යන්න බයයි. එයා යනකොට එයාට වාහනට ස්විච් කීරෝල් එකට යතුරු දාගන්නත් ඉච්චෝල ඊට පස්සේ නඩුවක් ගත්තා ඊළඟට අමාරුයි ක්ලච් එක හොය ගියර් එක හොයනවා බ්‍රේක් හොයනවා නැපිනේ ඇක්සලරේටර් හොයනවා මේ නොදන්න මිනිස්සු මේක තමයි සිහි මුලින් වැඩ කරනවා කියන්නේ ඊළඟට සිහි නැති මුලයට යනවා කියලා කියන්නේ නැත්නම් කුඩා මුලයට යනවා කියලා කියන්නේ සිහි මුලින් වැඩ කරනවා කියන්නේ පුහුණුව ලැබෙනවා පුහුණුව ලැබුණාට පස්සේ පුරුද්දක් විදිහට මේ කාරණාව අත්පොතනවා පුහුණුව පුරුද්දක් වට පරිවර්තනය වෙලා ඒ කුඩාමලේ කියන කුඩාමලේ කියලා කියන්නේ යට සිත යටත් කියලා කියන්නේ සිහි නැති මොලේ සිහි නැති කොටස unconscious brain conscious brain and unconscious brain කියලා brain එක දෙකට බෙදෙනවා ඒ කියන්නේ උඩ කොටස conscious brain සිහි මොලේ යට කොටස සිහි නැති මොලේ අපි ඩ්‍රයිවිං පුරුදු වුණාට පස්සේ අපි ඩ්‍රයිවිං කරන්නේ සිහිමලේ නෙමෙයි සිහි නැති මොලේ ඒ සිහිමලේ අවශ්‍ය නැහැ ඩ්‍රයිවිං කරා සිහිමලේ අවශ්‍ය වෙන්නේ ධෛර්ය පුරුදු වෙන්න, ධෛර්ය පුහුණු වෙන්න. ධෛර්ය පුහුණු වුණාට පස්සේ ධෛර්ය පුරුදු වෙනවා. ධෛර්ය පුරුදු වුණාට පස්සේ ඒවා ඔක්කොම කරන්නේ සිහි නැති මොලේ. අපි දන්නේ නැහැ බ්‍රේක් කරලා. අපි දන්නේ නැහැ වෙහිකල් එකේ සිග්නල් දාලා. අපි දන්නේ නැහැ කතා කර කර යනවා විතරයි දන්නේ වෙහිකල් එක ලස්සනට පාරේ යනවා. ඔක්කොම බ්‍රේක් කරගෙන සිග්නල් කරගෙන බ්‍රේක් කරන කෙනාට ඔක්කොම කරගෙන වාහන ලස්සනට වාහනේ ලස්සනට පාවලා යනවා පාරේ. ඉතින්ද ගන්න කුඩා මොලේට දා ගන්න ඕන ඩ්‍රයිවිං හැකියාව. කුඩා මුලට ඩ්‍රයිව් හැකියාව දැම්මට පස්සේ කුඩා මුලට වාහනේ ගෙනියන්න. නැත්තම් යටහිත එහෙම නැත්තම් සිහි නැති මොලේ. දැන් අලුතෙන් කියන්නේ සිහි නැති මොලේ කියලා. unconscious brain කියලා. conscious brain කියලා කියන්නේ සිහි මොලේ. conscious යාගෙන කියන්නේ අපිට වැඩි කරන්න බැරුව යනවා. unconscious brain එක තමයි ඔක්කොම කරන්නේ. unconscious කියලා කියන්නේ පුහුණු වෙනවට මේ පුරුදු ගන්නවා. පුහුණු වෙන්නේ conscious brain එකෙන් පුහුණුව පුරුද්දක් විදිහට පරිවර්තනය වෙලා ඒක මොලේ යට මොලේ ඇතුළට යන්නේ පුරුද්දක් අන්න ඊට පස්සේ අපිට ඩ්‍රයිවිං කරන්නේ අපි අහක බලාගෙන කතා කර කර සිගරට් බිබි නැත්නම් අරක්කු බිබි නැත්නම් කෑම කක ඕක කරන වට පිට බල බල යනවා පුත් වාහනේ පස්ස සමාන ටෙලිෆෝන් කරන ගානේ ඕක කරන්න එපා කරන්නේ ඔතන දානවා නමුත් මේ ඒ ඒව කිසි ගාණක් නැතුව වෙනවා අන්න එතෙන්ද කියලා අපි දැන් අකුරු ලියන්නේ තේ මොලේ තියෙන තේ මොලේ කියලා අකුරු ලියන්නේ මොන මොලේ අකුරු වෙන මොන මොලේද? දී නැති මොලේ. unconscious නැත්නම් conscious. අපි අකුරු ලියන්නේ මොනවද ලියුමක් ලියන්නේ කියවල ලියන්න පටන් ගන්නෙ ලියන්න පටන් ලියන්න ස්ටාර්ට් කරන්නේ මොන මොකක්ද පාවිච්චි වෙන මොලේ? conscious unconscious. යට සිටින්න. යට සිටින්න. අන්න පුංචිකාලේ පුහුණුවෙන්නේ උඩලේ. උඩමොලේ. පුංචිකාලේ පුහුණු වෙනවා උඩමොලේ ඊට පස්සේ යටමොලේ යන අකුරු අකුරු සෙට් එක. ඊළඟට කතා කරනකොට වචනමත් වෙනවා අකුරුමත් වෙනවා වගේම ඇඟිලි වලින් අකුරුමත් වෙලා පටන් ගන්නවා. ඒක වෙන්නේ unconscious brain එකේ. conscious brain එකේ ලියන්න ලියනවා කියන්නේ අපි දැන් අලුතෙන් පුරුදුනවා කියලා මොනවා හරි මම විදායි භාෂාවලියට පුරුදුනවා නම් මම conscious brain එකෙන් තමයි පුරුදු වෙන්නේ. පුරුදු වෙනවා. පුරුදුනාට පස්සේ පුරුද්ද කියන කාරණාව යන්නේ unconscious සිගරට් බොන්න ඉස්සෙල්ලා පුහුණු වෙන්නේ 50 පිළිවෙලකට. එතකොට කැස් වෙනවා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ යාම මේක තුන හතර බිවට පස්සේ අදමස ස්ප්‍රේන් එක බාර ගන්න. ඊට පස්සේ කැස්සක් නැහැ මොකුත් නැහැ. ඊළඟට වැඩගෙනම සිගරට් බොන්න. ඒ නිසා දැන් අපිට අපේ බොහෝ දේ අපේ දේවල් ඉෂ්ට කරන්නේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්නේ අන්කොන්ෂස් ට්‍රේන් එකට යන්න ඕනේ. කොන්ෂස් ට්‍රේන් එකේ ඉඳලා අපේ අද සතුන් ඉස්සර ඉන්නේ නැහැ. අන්කන්ෂස් ක්‍රියාවකට ගමන පස්සේ එයා ඔට්ටෝ එහා කරනවා. ඔට්ටෝ තමයි එයා මේවා අත එක්කම ඔට්ටෝ කරන්නේ. මනුවල් ක්‍රම කියන්නේ ඔට්ටෝ නෙමෙයි. ඔට්ටෝ එක තමයි අන්කන්ෂස් ඔට්ටෝ කරගන්න නම් ඒක අපේ කොන්ෂස් බ්‍රේන් එකෙන් අන්කොන්ෂස් බ්‍රේන් එකට දාන්න ඕනේ. ඒක දාන්න නම් නිතරම ගැන හිතන්න ඕනේ, ආශාව ඇති කරගන්න ඕනේ, විශ්වාසය ඇති කර ගන්නවා. මේ දේ මම ලබනවා, මේ දේ මට ලැබෙනවා සත්‍යයි. මම මේ කාරණාවට මේ චිත්තේ ගාසයි. මේ චිත්තේ සත්‍ය සත්‍ය රූපයක් මට ලැබෙනවා. දැන් මම ළඟ තියෙන කාර්යයේ ෆොටෝ එක. මේ කාර්යයේ ෆොටෝ එක මට ඉතිරි වශයෙන්ම ලැබෙනවමයි කියලා අපි අනුකූලත්වයෙන් කියන්නේ. එතකොට අනුකූලත්වයෙන් මේක බලගන්න. බලකරන්න පුළුවන් ඉස්සෙල්ලා කෙනෙක් බලන කෙනෙක් අර තුනම වහන එක. ඒ කොන්ෂස් ට්‍රේනින් එක. කොන්ෂස් ප්ලේන් එකෙන් අන්කොන්ෂස් ප්ලේන් එකට ගමන පස්සේ ගමන යන්නේ නැහැ. සිගරට් වල කැස්ස හැදෙන්නේ නැහැ. අන්කොන්ෂස් ප්ලේන් එකේ මේ ඔක්කොම ලස්සනට බාරවලින් ඊට පස්සේ සිගරට් බොන්න ආසාවක් වෙනවා. තරහ බොන්න අවසරයක් වෙනවා. වෘත්ත තියෙන අන්කොන්ෂස් ප්ලේන් එකේ. බයිසිකල් එක පදින්න බෑ පොඩි. දැන් බයිසිකල් එකේ වාහන පුස්පයිසිකල් එකක් පදිනවා කියන්නේ ඒ පුස්පයිසිකල් එක පදින්න අඩිය නෑ මාර පුස්පයිසිකල් එක පදින්න බෑ පුරුදු කරන්න. පුරුදු කියන්නේ ඒක පුඩා දුරේ බයිසිකල් කටියේ පුරුද්ද තියෙන්නේ. නැත්නම් උත්තර උසුමනත් බාහිර බැලන්ස් එක බැලන්ස් එක දෙන්නේ පුතාමලයි. බලන්නකො මහ මුලින් පදින්න බෑ. මහ මුල කියලා කියන්නේ උඩින්ද. මහ මුලින් බාහිර පදින්න බෑ. මහ මුලින් බාහිර සාමාන්‍යයෙන් අල්ලගෙන බැලන්ස් එක හුරු කරනවා. බැලන්ස් එක හුරු වෙනවා කියන්නේ බැලන්ස් එක පුරුදු වෙනවා කියලා කියන්නේ කුඩා මුලට යනවා. අන්න කුඩා මුල කියන්නේ බයිසිකල් එකේ පදින හැන්නස් වල. ඒක මහ මුලින් නෙමෙයි බයිසිකල් පදගෙන යන්නේ කුඩා මුල. මෙතන දක්ෂකම කුඩා මුලේ මහ මුලේ. කුඩා. ඕක දක්ෂකම කුඩා කුඩා උඩේක නනුව උඩේක නනුව උඩ මොලේ නනුව එක යට මොලේ ෆොටෝ එයා ඔටෝ බලන්න එයා ලස්සන කරගෙන නැඹිලා ඒ පරිස්සම් බලන්න කඩිලා තියෙනවානේ මොනසයිකල් රේස්වල පාදේ ඒ පරිදි සම්පූර්ණම කුඩාක මම බලන්නේ එයා ගන්නේ ඔක්කොම එයා මේ ඔක්කොම දාගෙන යනවා ලස්සනට සියල්ල කරනවා ඒක කුඩාකලේ තියෙන බලේ මහමලේ බලේ වගේ කෝටි ගන්න පුළුවන් කුඩාක ඔක්කොයිද කෝටි ගණන් බලවත් මනෝල් එකකට වැටෙනවා. මනෝල් එක කනවා. මනෝල් එක පාරම කරනවා. දැන් දැන් මිනිස්සුන් කියන හොයන්න තියෙන්නේ. දැන් මේ වැඩ කරන්නේ කොහොමද? පෝසත් වෙන්නේ කොහොමද? ධනවත් වෙන්නේ කොහොමද? ඉගෙන ගන්න කොහොමද? වැඩ කරන්නේ කොහොමද? අනුෂ්ඨක කරන්නේ කොහොමද? ඔක්කොම දැන් දන්නවා. ඒ නිසා අපිට තියෙන්නේ අපේ ප්‍රාර්ථනා ඉෂ්ට කර ගන්න අපට තියෙන්නේ අපිට අපේ අවශ්‍යතාවය අපේ උඩා අපේ මොලේ ගැම්පත් වෙනවා. මහමල් වෙන්නේ ගැම්පත් වෙන උඩා. උගඟුලේ තැපත් කරවීම තමයි අපි කරන්නේ භාවනා කරනවා කියන්නේ එක මොහොතේ ඒක කල්පනා කරලා ස්වයං යෝජනා කරනවා. ස්වයං යෝජනා කරනවා කියන්නේ සම්මුත පසු යෝජනා. ඒ භාවනා කරනකොට වෙන්නේ අර මහමලේ තියෙන පරිවිත් මහමලේ තැපත් වෙලා තියෙන පිළිතුරේ උගඟුලේ තැපේ. උගඟුලේ කියන්නේ තැපත් වුණාට පස්සේ ඊළඟට උගඟුලේ කරගන්න අපේ අර කාරණාව ආකර්ෂණය කරන්නේ ඒ ඒ ඒ ඉෂ්ට කරවන්නේ ඒ ප්‍රාර්ථනාව මුදුමමුව ගන්න එයාගේ ආකර්ෂණ කාර්ය කරනවා. ඊට පස්සේ අපිට අපි ඒ හිතෙන්නේ සිතක. ඒවනේ වෙන්නේ. මේ මහා ලොකු දෙයක් නෙවෙයි මේ මහා ලොකු දෙයක් නෑ ඇත්ත. අර ඒ තරම මේ ජීවිතේ මොකටද සංකීර්ණව මේක හදලා තින්නේ මේ තුම ඔක්ෂන් එක. තුම ඔක්ෂන් දෙන්නේ. ජීවිතේ තුම ඔක්ෂන් දෙන්නේ. ඒ වගේ අපි අපිට මේ ඔක්ෂන් දෙක තේරෙන්නේ. අපිට පහසුකම් දෙක තේරෙන්නේ. ජීවිතේ සියලු පහසුකම් දෙක තේරෙන්නේ මනුස්සයාට. සියලුම පහසුකම්. පොඩි දෙයක් නෙවෙයි දීලා තියෙන පහසු. ඒ ඔක්කොම දීලා තියෙනවා අපිට මේක අල්ලගන්න බැරි ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට අද එක මොනවා හරි විශේෂ ස්වයං යෝජනාවක් හිතට අරගෙන ඒ භාවනා කරන්න පටන් ගන්න දවසකට විනාඩි 20ක් විතර ඒ වගේ දවස් දෙකක් තුනක් විතර දවසකට තුන් වතාවක් විතර වගේ මේ ස්වයං වේදනාව කරන්න. හැබැයි මේ ස්වයං වේදනාව කරනකොට විතරක් නෙවෙයි අනිත් වෙලාවෙත් දැන් මම ස්වයං වේදනාව කරනකොට ලැබෙනවයි මට කියන විශ්වාසය. ඒ සතුට, ඒ සැලසීම නිරන්තරයෙන් නැගී තියෙනවා. ඒක තමයි ලැබීම කියන්නේ. එහෙම නැත්නම් මිනිස්සු ගොඩක් වෙලාවට ફોકસ කරගෙන ඉන්නේ ඔක්කොම වගේ ફોકસ කරගෙන ඉන්නේ නැතිකම. අනේ මට බෑනේ කියන එක තමයි කිච්චර කරලා තියාගෙන ඒක තමයි ඒම් කරන්නේ. අනේ මට මේක නෑනේ. ඒක නැති එක තමයි. අඩුව තමයි ફોકસ කරන්නේ. අඩුව ફોકસ කරන්නේ නැහැ. අඩුව ආඳුරගන්නවා විතරයි. මන්න මේ මට මේ කියන්නේ අඩුයි. එච්චරයි. නෑ. දැන් මම මේ අඩුව කරනවා. අඩුවේ ලබලත් සමමානයි කර ආත්ම වුණත් අඩු කියලා අඩු වෙලා ඉන්නේ ඒක කියන්නේ අඩුවක් නැහැ කියන්නේ අඩුව සමුන්ට සමුන්ට කියන අඩු ළඟන්නේ සමානයි නිසා සමුන්ට අඩු අඩු දේවල් කියනවා ජීවිතේ පරිපූර්ණ කරන්න බෑ කවදාවත් ජීවිතේ තවවත් හැමදාම මොනවා හරි අවශ්‍යතාවය හැදෙනවා ඒක ඒක තමයි ජීවිතේ හැටි ඒක මේ දිනු කරන්න හදලා තියෙන ක්‍රමයක් ඒක ලෝකෙ ඒ නිසා අපිට අපේ අවශ්‍යතාවය අපේ අඩුව අපි ඔක්කොම ફોકસ කරන්නේ කේන්ද්‍ර කරන්නේ අපි එම් කරන්නේ අපිට අඩුවට. අපි නැතිකමට. නැතිකම නැතිකම කල්පනා කරන්න බෑ. නැතිකම අඳුරගන්න විතරයි තියෙන්නේ. මොකද නැතිකම අඳුරගන්නවා කියන්නේ මට කායයක් නැහැ. මට ඒ සාහි කායයක් තිබ්බනම් හොඳයි. අවශ්‍ය නම් කායයක් කරයි. දැන් මට කායයක් අවශ්‍යයි. මම කායයක් කරනවා. මට කායයක් අවශ්‍යයි. ඊයේ පුරේද සල්ලි කියන එක අඳුරගන්න. මොලේ කියන්නේ අවශ්‍යතාවය විතරයි. මොලේ කියන්නේ ඔබේ කැමැත්ත මගේ නියෝගය. Your wish, my command. Your wish is my command. Your wife is my command. ඒක මොලේ කියන්නේ. ඔබ කියන්නේ මොකද? මොලේ කරනවා. එතකොට මේකේ මේ පරිද්දන් අතර විතර කරන ගන්න දෙකට අදර යනවා දෙකට දැකිටෝ කියලා විතර දෙකට මොකද පිළිදෙනවා දෙකට මම අවදි වෙනවා කියන මේ දාගන්න පුළුවන්. කියන්නේ පිළිතරකට අදර අදර දෙකට මම අවදි වෙනවා. ඊට පස්සේ බලන්න මොලේ කොහොමද අවදි කරන්නේ? ඒ හිස්තරක් කියන්නේ. එතකොට තමයි හිස්තරයක්ද කියනකොට තමයි අර පණිවිඩයේ නියෝගයේ හරියට මුලේ බාරද. ඊළඟට හරියටම වෙලා වෙනකොට දෙක වෙනකොට ඕර්ගනෝසුද්ද එලාම්ද මුකුත් හරියටම දෙක පොඩි පොඩි මේ අල්පිකරන බලයේ මේ මහා ඥානෙ මේ ඥානවන්තයාගේ මොලේ තුල තියෙනවා. ඒ නිසා ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න. මට කායික පොඩි කායික නම් සල්ලි තියෙනවනේ. කොහෙන්ද සල්ලි මට? සල්ලි නැහැ. එහෙනම් බැරි කියලා අත්තරේ. ඔබට සල්ලි වෙන කරේ එක් කරේ නෙවෙයි. අපි ලොනේ කාර්යය විතරයි. අන්තිමේ අවශ්‍යතාවය. අවසාන අවශ්‍යතාවය. අවසාන ප්‍රතිඵලය තමයි මොලේට. මොකක්ද ඔබට මොන මට කියන්න අවශ්‍යතාවය රිසල්ට් එක කියන්නේ මොලේට දෙන රිසල්ට් එක විතරයි. අපි ප්‍රතිපලය අද දෙන්නේ මොලේ. ඊළඟට ප්‍රතිපලය අද දෙන්න පස්සේ ඒ සඳහා අපි යොමු කරන්න හැටි අපි යොමු වෙන්නේ මාර්ග ප්‍රදේව ඔක්කොම කරන්න බෑ. අපි නෙමෙයි. ඒක ඒව බාරයි මේ මේ දිව්‍ය ඥානදී මේ මේ කොහොමද ඇතුළේ තියෙන. එයා මානසික සොයලා ඔක්කොම කරලා හරියටම අපලෙ තිබෙන්නේ. ඒක තමයි කියන්නේ සොයනට සොයන්නේ සම්බෙල බයිබලේ තියෙන ඕවා. සොයනට සොයන්නේ සම්බෙල. සොයනට සොයන්නේ සම්බෙල නේදී ඒකයි. මේ මොනක්වත් නැහැ. සොයනට සොයන්නේ සම්බෙල වලට ඒක ඇතුළේ තියෙන මේක තමයි මම ජීවිතේ. ඒක සොයන කියලා කියන්නේ ඇත්තටම සොයන්නේ උත්තර එන්නේ ඒ සිතිවිල්ලෙන්මයි. උස්සන්නේ ඒකමයි. ඒකමයි. ස්වර්ණයට සුවඳේ සම්බ වෙනවා නම් එතකොට ඒ බයිබලෙ තියෙන ස්වර්ණයට සුවඳේ සම්බන්ධ සුදා මුදල් පළමුවෙන් සොයලා තියෙන්නේ. එහෙම කියන්නේ බයිබලෙදී ස්වර්ණයට සුවඳේ සම්බන්ධ. ඒක ඒ කියන්නේ ස්වර්ණ ස්වර්ණේ කුමක්ද? ඊට ප්‍රවේශමෙන් ඒ සිටියේ යුතුයි. ඔහුට ඒ ස්වර්ණදී ලබා දෙන්න අවශ්‍ය පහසුකම් ඔහු විසින් සලසා ගත යුතුයි. ඒක කියන්නේ සොයන්නාට සොයන දේ සම්බන්ධ. ඔච්චරයි කියන්නේ. ඒක හරියටම හරි සයන්ස් එක. ඔබට කායයක් පොන්න ඔබ කායයක් තමයි හොයන්නේ. කායයක් ෆොටෝ එකක් ඉස්සරහ තියාගන්න බීරින් ඒගොල්ලෝ එක. ෆොටෝ පර්ස් එකේ දාගන්න ඒ කායයේ ෆොටෝ එක. ඒ දාගෙන මේ මේ කායයකම මම යන්නේ. දැන් මේ කෝච්චිය ගියද ඔබට දැනෙන්න කාය කියනවා. ඒකට කායයක් නැති කතා නෙමෙයි ඔබ කල්පනා කරන්නේ. කායක මගේ දැන් මට ලැබෙන සාන්තිකයි. දැන් මට කායයක් තියෙනවා. ඇයි? මම කවලා තියෙන කායයක් දෙනවද කියලා. හරියට බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට අපි කියන්නේ එක්ස්පෙක්ටින් කියන්නේ බබා මෙන්න අපිට කියන්නේ එක්ස්පෙක්ටින් බේබි කියන්නේ mother is expecting a baby expect කියන්නේ මොකක්ද එක්ස්පෙක්ට් කියන්නේ මොකක්ද ඒ වැඩේ ප්‍රොසෙස් අම්මගේ වූම් එකේ තියෙන බබා අම්මගේ වූම් එකේ තියෙන බබා ධාතු ඇතුල් කරන් පස්සේ ධාතු කියන්නේ මොනවා ගර්භාෂ ධාතු ඇතුළත. ධාතු කියන්නේ මොනවද? දත්ත. ධාතු කියන්නේ දත්ත. දත්ත කියන්නේ තොරතුරු. තාත්තගේ අම්මගේ බීජ, ඉන්ද්‍ර බීජයි ශුක්‍ර බීජයි. මේ දෙකේ තියෙන තොරතුරු තාත්තගේ උස කීයද, තාත්තගේ නාය කොහමද, අස් කොහමද, අන් කොහමද, කොණ්ඩේ කොහමද, හැඩ කොහමද, ෂේප් එක කොහමද, ඔක්කොම ලාභ කොහෙද තියෙන්නේ තාත්තා දාන්නේ මොනවද තාත්තගේ ශීල මොකටද ඔක්කොම විතර බීජය වලට දාලා තියෙන්නේ අම්මගෙත් තියෙනවා අම්මගේ බීජය දින අම්මගේ පරම්පරාව සංසාරයේ තියෙන ස්ථිතිය. මේ බීජ දෙක එකතු කරනවා මේ ධාතු මේ ධාතු එකතු කරනවා ගර්භාෂයේ තුත. ඒ සුර ඒ ඒ ගර්භාෂ දක්වනට පස්සේ ගර්භාෂ තුත බීජ දෙක පැහැවෙනවා. ඒ පැහැවුණාට පස්සේ මාස 9යි 9යි පස්සේ ඒ ඉතින් පළේ මතු කරලා මේ ධාතුලික දිගයන් යනවා මෙන්න ඇත්තේ මෙන්න හද්දේ මෙන්න හැඩේ මෙන්න ලාපේ මෙන්න ඔක්කොම කියලා යනවා අපෝ. හරියට මාස 9යි. මාස 9යි 9යි පස්සේ ඒක අනුභවශීල දායකතුන් කරනවා. ඊළඟට මේක දායකතුන් කරනවා. මේක මොකක්ද? චෛත්‍ය ගර්භය. මේකෙන් චෛත්‍ය ගර්භය. චෛත්‍යයෙන් චිත. චිතන ගර්භය. චෛත්‍ය ගර්භය මොලේ. පංස්ලේෂ කරලා තියෙන මොලේ ආකෘතියෙන් චෛත්‍ය කියලා කියන්නේ. සිපේ ආකෘතිය. මොලේ. මොලේ කරලා තියෙන මොලේ අර අම්මගේ ගර්භාෂය තුළ දරුවා හැදෙනවා. මොකද මොලේ කරත් මේ කාරණාව හැදෙන්න පටන් ගන්නවා. හැදිලා ඒක Tata is expecting a car. Mommy is expecting a baby. අම්මා බබෙක් ලැබෙනවා. තාත්තා කායකක් ලැබෙන්නේ. දැන් හොඳයි. හරිනේ පැහැදිලිනේ. එච්චරයි. හරි. අපේ තාත්තා කායකක් ලැබෙන්නේ ඉන්නවා. අපි මම්මි බබෙක් ලැබෙන්නේ ඉන්නවා. ඉතින් ඇත්තටම මම්මිට ගර්භාෂ දෙකක් තියෙනවා. එකක් තමයි මේ කියන ධාතු ගර්භය මම මේ යන්නේ කායිකේ මට විශ්වාසයෙන් මට කායික ලැබෙනවා මම හරි සතුටින් ඉන්නවා දැන් හේතුව මම කායික කායික ලැබෙන්නේ ඉන්න අම්මා වගේ ලැබෙන්නේ ඉන්නවානේ දැන් මම කායික ලැබෙන්නේ ඉන්නවා ඒ නිසා මම ඒක සූදානම් වෙනවා මම පාර හදනවා අල්ගෙන හදනවා ඒක මම දැන් ඉතිරි කරන වැඩට වැඩි සල්ලියට මම ආදරය කරනවා අම්මා අරකුවන් නැති දරුවා ලැබෙන එක මොකද දරුවගේ යහපත වෙන්නේ දරුවා දරුවගේ විනාශ වෙන්නේ දරුවගේ විනාශ වෙනවා දරුවගේ විනාශ වෙනවා මේ මේ පුංචි ඌගේ දරුපටි මුණා කියලා යන අත්කුදුව තියෙනවා. දැන් අම්ම බොන්නේ. ඒ තාත්තා දුන්නේ. තාත්තා දිව විදිහේ යන අත්කුදුව. මේ ඔක්කොම මොලේ චිත්‍ර නැක්‍රියා. ඒ චිත්‍ර නැක්කේ කෙරෙක තාත්තා බොන්නේ. කාර්ය ලැබෙන හැම බොන්නේ. ඒ කල්පනාවේ මේ සතුටේ මේ විශ්වාසයේ මේ දෙන්නම අහන්න දෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි. පැහැදිලි. මට ඕනේ ඒක. හරි සිම්පල්. මේක මම ලොකු වැඩක් නෙමෙයි. ඉතින් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒක ආරක්ෂා මේ බබා ආරක්ෂා කරන්න ඕනේ බබෙක් ළඟට ඉන්න අම්ම. ඒ වගේම තාත්තා ආරක්ෂා කරන්න ඕනේ කාර්ය ළඟින් ඉන්න තාත්තා. ඉන්න හොතර වෙනවා මේ කියන්නේ. සම්මුතින් නෑ ඒක කචල් නෑ අනම්මරන් කියන්නේ නෑ. ඇයි තාත්තා කාර්යයක් හම්බෙන්නේ. ඔය බොන්න ගියාම සමහරවිට ඔය යනවා. ගියන් පස්සේ ඊට පස්සේ මුකුත් මතකත් නැහැ. එයා ඩ්‍රයිවිං කරන්න පුළුවන් ඒක කුඩා වලින් කරන්නේ. පැතුම් ඔක්කොම අමතක වෙලා යනවා. ඇදට බැන්නා ඊට පස්සේ වැටුණා නිදා ගන්නවා. ඊට පස්සේ මුකුත් නැහැ. අන්න ඒකයි මට ඕනේ මේ. ඒක දරුවා රකින්නවා අපි රකින්න ඕනේ මෙයාව. ඒ දරුවෙක් ලැබෙන්නේ නම් කොහොමද කානුන් ෆයින් එකක් නැහැ. ඉතින් ඩ්‍රයිවිං කරනවා. කානුන් අනිත් පැත්තේ රකුණ තියලා ෆයින් එකක් නැහැ. ඉතින් දරුවා රකින්නවා. ඒ වගේම තමයි තාත්තා තාත්තා සමුගේ බඳුම ආරක්ෂා කරන්න ඕනේ ඒ තරම්ම ප්‍රවේශ මට මෙහෙම කෙනෙක් ඒ සමම තරහ දුක ඊළඟට තරහ දුක මොරි කියන්නේ දුක කියන්නේ මොරික තරහයි දුකයි ඔය දෙක තමයි වෙන විශේෂ දෙයක් නෑ තරහයි දුකයි ගොඩක් දුක් වීමත් වැරදි තරහ වීමත් ආපේ තරහ දුක බිය බිය කිය බය යමක් යම් දෙයකට බය නිකෝ කියන්නේ මේ කරුණ මිශ්‍ර කරන එක සම්පූර්ණයෙන් ඔක්කොම ඇතුලේ චිත්ත වෙනස් වෙනවා නිසා කිසිම දෙයකට බය වෙන්නත් එපා. ඔබ රකින්න ඔබේ මොලේ ඔබ රකින්න ඕන කාටද බය වෙන්නේ? ඔබේ මොලේ ඔබ රකින්න ඔබට කිසිම මොලේකට විපතක් කරන්න බෑ. ඔබේ මොලේ ඔබ රකින්න ඒ හොරා විපතක් කරන්න આવොත් ඒ විදිහ අතරමඟට මොනවා හරි එකක් වෙලා එයා නතර වෙනවා. මෙයා කිට්ටුවෙන් දෙන්නේ නැහැ ඔබට කවදාවත්. ඔබ ආරක්ෂා කරන ඔබේ මොලේ. මඩ තියාගන්න ඔබේ මොලේ ඔබ ප්‍රොටෙක්ට් ප්‍රොටෙක්ට් කරනවා. ඔබ ප්‍රොටෙක්ට් කරනවා ඔබ ප්‍රොමෝට් කරනවා ඔබ උසස් කරනවා අනිත් එක ඔබට ප්‍රොවයිඩ් කරනවා. මේ තුන කරනවා. ඔබේ ශරීරය ඔබේ මොලේට අයිති දෙයක්. ඔබ ශරීරයේ ණය ඔබ මේවා ගැන දන්නේ නැතුව කරනකොට තමයි මේ ශරීරයේ ඉර හැදෙන්නේ. මේ ශරීරය අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ ඇක්සිඩන්ට් වෙනවා. ඔය දැන් කේන්දරයෙන් බලපුවාම ඉතින් කේන්දරේ කියන නරක කාලය ලැබලා තියෙන නිසා ඔබට මේ වෙනවා මේ වෙනවා කියලා සිහින වෙනවා. ඒකෙන් අපල කීපක් පස්සේ ඵලයක් නැහැ. ඒව දාගත්තම ඒව වෙනවා. ඒ ඒව කරන්නේ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේ මොලේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඒ බය වෙන්න එපා කියලා කියන්නේ. කිසිම දෙයකට බය වෙන්න එපා. අර ඔබේ සද්ද බැලුවා මොකක්ද කියලා සද්ද මොකක්ද කියලා. හරිද? එහෙම බලන්න බෑ. ඒ සත්‍යාවට ඔබට ඔබ බය ඉන්න නිසා තමයි ඊළඟට බලන්නේ. එහෙනම් කිසිම සත්‍යයකට වඩවිට බලන්න තහනම්. අන්දනෝතු නැතිනවා කියලා. දැන් මම නම් මගේ ළඟ ලස්සන කරලා පත්තුලක් මම බලන්නේ. පත්තුලෙන් පස්සේ මොනවද උදේ කියලා පොඩ්ඩක් කරේට බලන්න පුළුවන් මේක. නම් මම බය වෙන්නේ. ඒ තරංගාට හදාගෙන තියෙන්නේ. රතුමකට රතුමකට යන මිනිස්සයා කොහොමද ඉවසන්නේ? කොහොමද ඉවසන්නේ? මම ඒක කිව්ව මම හිතන්නේ ඊට සතියේ මම කතා කරපුවා. ඇස් පෙනුනට හන්දියක් වගේ ඉන්නවා. කන් ඇහුනට දිනෙක් වගේ ඉන්නවා. කතා කරන්න පුළුවන් වුණාට ගොළුෙක් වගේ. නෝන තිබ්බට මෝඩෙක් වගේ. බලේ තිබ්බට දුබලෙක් වගේ. මේ තමයි යතුම ගර්භයේ ඇතුලේ අපේක්ෂාවක් තියෙන කෙනා ආරක්ෂාවෙන්නේ. ඔහු අරමුණක් කරා ඉලක්කයක් කරා යන කෙනෙක්. ඔහු සෝවන් කාටවත් නැහැ. ඔහු හරියට මහා මේරු පර්වතයේ සුළඟෙන් සැලෙන්නේ නැහැ. ඉලක්කයක් දාගත්තට පස්සේ ඉලක්කයක් කියලා කියන්නේ ඔබ දන්නවා. ફોકસ කරනවා. ඔබ සූර්යාලෝකයේ අරගෙන ප්‍රිස්මයක් අරගෙන ප්‍රිස්ම ගන්නවා ප්‍රිස්ම කියලා කියන්නේ ලෙන්ස් එකක් උත්තර කාශයක් අරගෙන කඩේ තියෙන ෆාමසි තියෙන උත්තර කාශය අර ඒ පොඩි කණ්ණාඩියක් තියෙන උත්තර කාශය අරගෙන බලන්න සූර්යාලෝකයට අල්ලපුවහම මේව කේන්ද්‍ර වෙන ආලෝකය ඒක ඊට ආලෝකයක් මේ කේන්ද්‍රල කරනවා යා ඒක ඉතල කුණුක් කැලක් කියලා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න මොකද වෙන්නේ ගිනි ගන්න අන්න අන්න ඒකේ තියෙන කේන්ද්‍ර කරන පස්සේ තියෙන බලය ඒක අය එතන ලෙන්ස් එක අයින් කරන්න යන්න එපා. ඒක ඉක්මනට තියාගෙන ඉන්න ඕනේ. ඒක තමයි කාරණා විශ්ලේෂණය. ඒ වගේ ඔබේ සිත යම් චින්තනයකට කේන්ද්‍ර කරපුවාම ඒම් කරපුවාම ඒක එතෙන්ට ඔබේ සිතේ ඔක්කොම එකතු වෙලා මුළු ඔක්කොම මුළු ටියුන් ෆයින් ටියුන් වෙනවා. ෆයින් ටියුන් වෙනවා. ඔබේ channel එක ෆයින් ටියුන් වෙනවා. ෆයින් ටියුන් එකේ තියාගෙන ඉන්න ඕනේ මේක ඉෂ්ට වෙනවා මම දන්නවා මම එක්කම සන්තෝෂයෙන් ඉන්නවා. ඒ වගේම මම විශ්වාස කරනවා. විශ්වාසය කියන එක කරන්ට් එකක් වගේ. ඒක හරියට ලයිට් කරන්ට් එකක් වගේ. පුංචි කරන්ට් එකක් වගේ. සියුම් කරන්ට් එකක්. විශ්වාසය කියන්නේ අවශ්‍ය. ආසාව කියන එක කරන්ට් එකක් වගේ. මේවා අවශ්‍ය. අවශ්‍යතාවය පිපාසයක් වගේ. අවශ්‍යතාවය. අවශ්‍යතාවය පිපාසයක්. ආශාව කරන්ට් එකක්. විශ්වාසය කරන්ට් එකක්. මේ කරන්ට් දෙකයි පිපාසයයි අපේ කාරණා විශ්ිත කරන තුන් දෙනෙකුට අවශ්‍යතාවයි ආශාවයි විශ්වාසයි මේ ප්‍රාර්ථනා ඉෂ්ට කරනවා අපි අර මේක විතර ස්වයං යෝජනාවෙන් කරන්නේ මේ ඉක්මන් කරගන්න නිසා ඒ ස්වයං යෝජනා කරන වෙලාවට කෙලින්ම අර චිත්තරංගටි අර තමන්ගේ චිත්‍රය නියම කරනවා ඒ චිත්‍රයේ තියෙන නැවතිලා ඔබේ මොළේ ඔබ හිතන දේ ඔබේ ස්වයං යෝජනාව චිත්‍රයක් විදිහට ඔබේ මොළේ ඇතුළේ නැවතිලා තියෙනවා ඒක තැන්පත් වෙලා තියෙනවා. බොහොම පුංචි අබෑටේ අබෑටේ කෝටියට කරුණා කොහොමද? දැන් බලන්න මුළු ඉතාලියම ඔබේ මොලේ තියෙනවා කියලා. මොලේ ඇතුලේ. ඔබ කොච්චර දුර යනද දෙන්නේ? ඔබ කොහේද ඔබ අවිතරු සමතරම නඩොත්තාව කිය මොලේ ඉතින් මේ ආව මේ ආව කියලා. ඒ කියන්නේ මොකද? ඒක තැන්පත් වෙලා තියෙන එක. ඔබේ මොලේට ඔබේ මොලේ මනින ඒකක කිලෝබයිට් නෙමෙයි. මෙගාබයිට් නෙමෙයි. ගිගාබයිට් නෙමෙයි. ටෙරාබයිට්. ටෙරාබයිට් මුළු විශ්වයම ගන්න. ඒ තරම් මුළු ඉද කැපැසිටි එක. පුදුම කැපැසිටි එකක් තියෙනවා. එයාට ඕනම දෙයක් අතුල් කරන්න පුළුවන්. ඒ නිසා මේ විශ්වයේ තියෙන ඕනම දෙයක් එයා දන්නවා. එයා හරි ඥානවන්තයි. බබි ක්ලෙමන්ට් ඉන්නකොට අම්මට දරුවට අඩු වෙන කැල්සියම් අම්මට ආශාවක් ඇතිකම කැල්සියම් කියන ආහාර කන්න අම්මා කියනකොට හාල් බැස්සු බැල්ලු පොඩි කියලා. අන්න අම්මා ආදර්ශ ගන්න උනේ. නේද? ආදර්ශවල මොනවද තියෙන කියලා අම්මා දන්නේ නැහැ. ඒ අම්මගේ කුඩා මොලේ දන්නවා ආදර්ශවල කැල්සියම් තියෙනවා කියලා. එනත් මේ විශ්වයේ සම්පූර්ණ මොලේ අඳුරන මුළු විශ්වය. අරව කන්න ඕනේ මේව කන්න අඹ කන්න ඕනේ මොනද තව පිපිඤ්ඤා කන්න ඕනේ කැකිලි කන්න ඕනේ බණ්ඩක් කන්න ඕනේ. ඒ කියන ආශාව ඒ කියන දේ ඇතුලේ තියෙන ගුණේ පෝෂණය මුලින් ගන්නවා අම්මා දන්නේ නැහැ දොස්තර උරුදාගේ. ඒකයි පුළුවන්. ඉතින් ඒ නිසා මේ මොලේ මොලේ මුළු විශ්වයේම කේන්දරය. මොලේ මුළු විශ්වයේම කේන්දරය. විශ්වය අතරම බොඩි යුනිවර්ස් කියලා කියන්නේ. The brain is the universe. අපි යම්කිසි අරමුණක් මට අවශ්‍යතාවයක් මම මොලේට දාගන්න මට මේක අවශ්‍යයි කියලා. දැන් උදාහරණයක් ගත්තොත් කිව්වනේ මට කාර් එකක් අවශ්‍යයි. මම මේකෙදි හැම පැත්තෙකම උත්සාහ කරනවා කාර් එකක් මට අරගන්න. ඒක හිම්මම හිතේ තියාගෙන ඒක ලැබෙන්නට කියලා මම ආගමික වත්පතාවන් වල යෙදෙනවා නම් එතනදී මට මාව අව탁සිරු කර ගැනීමක් නේද කරගන්නේ නැත්නම් ඒ ඒ තුල ඒක විද්‍යාව තුලින් ඉතින් යම්කිසි ආකාරයක උදව්වක් අපිට ලැබෙනවද නෑ ඒ ආගමික විශ්වාසය තුලින් යන්නේ බොහෝ අය විද්‍යාව තේරෙන්නේ නැති අයට මේ විද්‍යාව තේරෙනවා නම් ඒ එතන එහෙම අවශ්‍ය නැහැ අපිට පල්ලියට යන්න පුළුවන් පන්සලට යන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. ඒ තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න එක තමුන් තුළමයි තමුන්ගේ මම කාර්ය දෙවියෝ තමුන් තුළමයි ඉන්නේ කියලා බයිබලෙන් තියෙන ගෝල්ඩ් ඉස් විදින් කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන දෙවියන් මේ බබයක් තරම් කලින් තුලයි දිවි ලෝකයේ කියලා. ඒ කියලා තියෙන කතාව. ඒක ඒක ඒක ඒක දැන් නොදන්නා මිනිස්සයාට එහෙම බෑ. නොදන්නා මිනිස්සයාට ඕනෑ දෙවියන්ට මල් මාල දා, හඳුන් කුරු පත්තු කරලා කාර්යයක් කරනවා තමයි සාර්ථක වෙන්නේ කියලා එයා විශ්වාස කරනවා. අපි ළඟ ඒක නෙමෙයි තියෙන්නේ. අපි ළඟ ඒ ඊට වඩා ඉහළට ගිය එක. ඊට වඩා ඉහළට ගිය එකක් අපි ළඟ තියෙනවා. අපි දන්නවා මේක ප්‍රොසෙස් වෙනවා මේක මොලේ ඇතුලේ කියලා. ඒක කරන්නේ වෙන කෙනෙක් නෙමෙයි කියලා. අර තවත් පැත්තකට දුන්නම ඒක ඒක තුන්වෙනි පාර්ශ්ව කියලා කියනවා. දැන් අපිමයි මමමයි මේක කරන්නේ කියලා කියන එකේදී මමමයි ලොකු තමගේමයි වර්ධන තියෙන්නේ. මේක වෙන්නේ නැත්නම් වර්ධ මගේ තියෙන්නේ. නැත්නම් උගල අපි කියමු අර මම දැන් කියලා දැන් අර ඉස්සෙල්ලා කිව්ව මට කරදර කරනවා එක්කෙනෙක් කියලා. දැන් ওই ප්‍රශ්න ඔය විසඳුම නෙමෙයි ලැබෙන්නේ සමාජලකට ස්වාමීන් හරි ස්වාමීන් වහන්සේගෙන් හරි ලියවන. එයාගෙන අපේ පාන් පූජාවක් කරන්නකො ඒ මනුස්සයාට මොනවා හරි වෙන්නේ. ඒකර අපි පාන් පූජාවක් කරපුවා ඒ මොනවා හරි මොනවා හරි මනුස්සයාට වෙයි කිය. නමුත් ඒක මොහොතකින් කබර ගන්න පුළුවන් මෙයාට අවශ්‍යතාවයක් තියෙනවා මෙතන යන්න. එයා යන්නේ නැතුව එකම ඒ ඒක අවශ්‍යතාවය යන්නේ කියන ඉතකොට කවුරු හරි ඉන්නේ උල්වලින් අයිට පටන් ගන්නවා යවනවා. ඒක කරන්නේ සමුම්මයි. ඒ සංගම මොලේ අර අනුන් අතසයි විදිහට පාවිච්චි කරනවා. එහෙමයි. ඒක එතනදී අපිට අපිට පන්සල පල්ලිය කෝවිල ඒක අපිට අතාරින්න ඕනේ ඒවා ඒ සාමාන්‍ය සමාජ සංස්කෘතික දේවල් විදිහට ඒක උත් තිබුණා ඒක මොකද කියන්නෝ ඒක අවශ්‍යයි ඒ නමුත් මේක සයන්ස් එක මේක විශ්වය මේ මේ මේ මෙතන මේ ඒවා ඒවා ඉෂ්ට සිද්ධ කරලා දුන්නාට බැංකු දෙන්න කෙනෙක් නැහැ. කිසිම බදාවක් කාටවත් දෙන්න අවශ්‍ය නැහැ. අනිත් පගාත් දැන් දේවාලයකට කියලා මේක කියලා ප්‍රතිමිෂ්ඨ කරන පස්සේ පදලා දිනවනේ. මේකට ගේන්න මල් ජාති 7යි, පළතුරු ජාති 11යි කියලා ඒක වට්ටියගෙන යන්නේ. රුපියල් 1000යි එහෙම කියලා. එහෙම එහෙම මේකේ මොකුත් නැහැ. ඒක කාට දෙන්නද? මොලේද දෙන්නේ? කොහොමද තල්පය වෝට් එක කියලා මොකද කැම එකක් ගන්නයි තියෙන්නේ කායේ. ඒක තවමයි කරගන්න. ඒක විද්‍යාව වෙනයි අතන තියෙන විද්‍යාව විද්‍යාව නොදන්නා අයත් එක්ක ඩීල් එකේ මිනිස්සු අපි අපි දන්නවා අපි වැඩි කරන්නේ නැහැ කියලා. අපි වැඩි කරත් වෙන අපිට දඬුවම් වැඩි. ඇයි අපි දන්නෝ නීති? නීති දන්න මිනිස්සු නීති නිලධාරිය වැඩි කරත් වෙන දඬුවම් වැඩි. ඒක අපි දන්නවා. එතකොට පොලිස් නිලධාරියෙක් වැඩි කරත් වෙන දඬුවම් උපරිම. සාමාන්‍ය මිනිස්සු වැඩි කරාම නඩු කරුම ඒ තරම් දඬුවම් දෙන්නේ නැහැ. පොලිස් නිලධාරියෙක් වැඩි කරත් වෙන විභාග ක්ෂේත්‍ර විභාග කරන්න අවුරුදු 10ක් දිස්ත්‍රික්කෙ පිළිගන්න. එන්නප දිස්ත්‍රික්කය ඇතුළට එතන වැඩ දානම් දිස්ත්‍රික්කය ඇතුළත අවුරුදු 10ක් ඇතුළත දුන්නොත් දඬුවම තව වැඩි කියලා නීතිපාල. නීති නිලධාරීන් නීති ගන්න බෑ. සර් මේ අර මට දරගන්න ඕන පාඩුව ඔබේ ඔබේ නම් පාඩුව ඔබට නම් වරද ඔබේ. කියනොත් ඒක ඊට වැඩි ලස්සන නැහැ මේක පාඩුව මට නම් වරද නැහැ. ආ වරද මගේ. ඕකේ. ඔව් පාඩුව මගේ නම් වරද මගේ. ඔව්. වාරුණ වටනම් වර්ධනවා. එච්චරයි. ඒ නිසා ඒකෙන් ඒක ප්‍රශ්න කරන්න බෑ, පැවෙන්න ඕනෙත් නෑ. මට පාඩුවේ තියෙන මට ලාභමට නම් හරිනවා. පාඩුවට නම් වැරදිනවා. නිශ්චිතානස පිටතින් ඇවිල්ලා වුණත් ඒක කවුරු හරි කරත් ඒක නා වාශ්‍රය කරුවේ මමනේ. ඒක නා වාශ්‍රය කරුවේ ඒක අපේ මුලටම යනවත් ඒ ගැතුම වුණා කියන ජනගාම නිකන් බීලා ගිල මිනිහ කැඟි හැප්පුවා. ඒ පාරේ නිකන් මෙච්චර කියලා ගිහ හැප්පලා ගෙන ගියා කියමු. ඒක පාඩුව මගේමයි. සර කම්පියුටර් එකට මේ වෛරස් කාඩ් එකක් තියෙනවා වගේ තමයි සපරි කියලා දුන්නේ මේ. හරියට හරි. කම්පියුටර් වෛරස් කාඩ් එකක් තියෙනවා වගේ තමයි ආරක්ෂා වෙන්නේ. ඒ වෛරස් කාඩ් එක හැමෝම දාගන්න මාව රැකෙනවා මාව ආරක්ෂා වෙනවා කියන එක දාගන්න මාව උසස් වෙනවා මාව බබලෙනවා ඒ වගේ කතා නිතර දාගන්න. ඒවා දාපුවම සිස්ටම් එකට වැඩ තියෙනවා කරන්නේ. නැත්තම් සිස්ටම් එකට වල්බුරු දාන්න දෙන ඕන එකක් කරපන් කියලා. මාව ෆල් කරපන් කන්ඩම් කරපන් සවුතු කරපන් ඕන එකක් කරපන් මට කමක් නැහැ කියලා අපි අදාන. අතාරපුවම එයා ඒක ඔක්කොම කරනවා. ඒක ඒකයි පාඩුව පටනම වරද වගේ කියලා කියන්නේ. කායක කපයන්ගේ ගැටපොළසම අපි ඒ මනුස්සයගේ සමාවිලන්නේ. ඒ මනුස්සයා අමාරු දෙන්නේ අපි. හරි ලස්සනයි මේ විද්‍යාව ඉගෙන ගත්තන් පස්සේ ජීවිතේ හරි සුන්දරයි. හරි ලේසි. ඉවසීම තියෙනවා. මොනවා වුණත් පාඩුව පටන වරද මගේ නම් බාන මුත්තර ඉවසීම තියෙන කෙනෙක්. අපි ඉතාලියේ ගොඩක් අය ඉන්නවා අවුරුදු 20 ගාණක් වගේ අවුරුදු ගාණක් වල හිටපු අය. දැන් මමත් ඒ වගේ තමයි. නමුත් අපි තුල මෙතෙක් කාලයක් තිබුණ නැහැ අරමුණක් අදහසක්. ඒක අපිට දැනෙන්න පටන් ගත්තේ බුදුමගේ පන්තියට ආවට පස්සේ. ඉතින් මෙහි ඉන්න බහුතරයක් ඉන්නවා ඔන්න ওই ප්‍රශ්නේ තුල. මොකද්ද? අදහසක් නැහැ ඇත්තටම. නමුත් මේ ඉතාලි ජාතිකයන් ගැන ගියා බලපුවම ඒගොල්ලන් හැමදෙස්සම ඒගොල්ලන් වැඩ කරන මොකක් හරි අදහසක් ඔළුවේ තියාගෙන. ඒ අනුව තමයි. ඉතින් ඒ පුරුද්ද අපිට නැහැ. අපේ ශ්‍රී ලාංකිකයන්ට නැහැ. එසේ වෙන්නේ ඇයි? අපිට මේ අපිට විතරක් ඒ ආමිනේක වෙච්ච සිදුවීමක්. ඔව් ඒක අපිට විතරක් වෙච්ච දෙයක්. ඇත්තටම මොකද අපි රවට්ටන පිළිතුරයි කියන්නේ. දැන් ලංකාවේ මිනිස්සු රවට්ටන්න හොඳට ඉඩ දීලා තියෙනවානේ. ලංකාවේ මොකද කියන්නේ නැහැ නේ වට. දැන් මේ පැත්තට ඉතාලියට ඇවිල්ලා ඔය අපේ කරන රැවටිලි කරන්න දෙනවද? තහනම්. තහනම්. නෑ නේ. සම්පූර්ණ තහනම්. තහනම්. ආන්න ඒක තමයි. දැන් මේ අපේ රටේ එහෙම නැහැ. අපේ අවුරුද්දේ මම මොනවද කරන්න කියලා දැන් මම plan කරලා set කරලා සූදානම් කරලා එදාට ලියන්න. ලියන පැතුම් ගැන ඔබතුමාලා හිතන්න පැතුම් තුනක් ලියන්න පුළුවන් සර් අපිට කියලා දුන්න විදිහට. පැතුම් ලියා තුනක් ලියන්න පුළුවන් අපිට. එතකොට මේ පැතුම් තුන මොනවද කියලා ලබන අවුරුද්දේ අවසාන වෙනකොට මේ පැතුම් තුන මම ඉෂ්ට කරගන්නවයි සත්‍යයි සාහිතිකයි කියලා තමයි අපි ලියන්නේ. සර් පොඩ්ඩක් මේ පැතුම් රාත්‍රී පිළිබඳව පොඩි හැඳ මේ හැඳීමක් ගන්න අපිට. දෙතනද ට්‍රිප් එකට තව වැඩි කාලයක් නැහැ නේ ඒ නිසා දැන්ම අපි මොනවද කරන්න කියලා කල්පනා කරනවා කල්පනා කරලා හොඳම සිලෙක්ට් කරගෙන හොඳම තුන ඔය වැරදි ඔක්කොම ගොඩක් වෙලාට අපිට සාර්ථක වෙන්නේ අපි පුරුදු වෙනවා අපේ පුරුදු වෙනස් කරන්නේ පුරුදු සෙට් කරාම අපිට අපි කම්මැලි අපිට ප්‍රයෝග කරන්න භාවනා කරන්න අපිට හිතෙන්නේ ඒ නිසා මේ පුරුදු ටික කඩන්න කැන්සල් කරන්න පුරුදු කැන්සල් කරන එක තමයි මම කියන්නේ අවුරුද්දකින් පොදම දේ ඒ පරණ පුරුදු ටික වැඩක් නැති කාලකන්ණි පුරුදු ටික ඔක්කොම කපලා ඇයි කරන්නේ. අලුත් අලුත් මිනිස්සෙක් විතර නිදාන කේස් මිනිස්සෙක් විතර තමයි අලුත් අරුතර පය තියන්න ඕන අලුත් පැතුම් දරන්නේ. ඒක තමයි අපි ලියලා ලේකින් අස්සම් කරලා මම මේක කරනවා. දැන් ඉතින් මම නිදාස් මිනිස්සයා. දැන් මට බර නැහැ. මොකුත් ප්‍රශ්න නැහැ. අතාරින්න පුළුවන් අතාරින්න ඕන. බරක් දැන් අතාරින්න පුළුවන් දේවල් දැන් සමහර තියෙනවා දුක් තියෙනවා ප්‍රශ්න තියෙනවා ඒවා අතාරින්න නැතුව ඉන්නවනේ. අත්දැන් මිනිස්සුන්ට අද මම මිනිස්සෙක් ඇවිල්ලා ලෙඩ වෙලා ඉස්කෝලේ දාලා ඉන්න ඩයබටික් කැඩිලා කකුල් වේදි වෙලා අතරයිටිස් වෙලා ඔක්කොම වෙලා මිනිස්සු කානවා. ඇවිල්ලා මගේ ඇවිල්ලා මට කිව්වා මට ප්‍රශ්න තියෙනවා මම මොනවද ප්‍රශ්න? මම ටැක්ටර් ගත්තා. ටැක්ටරේ මට එඩියස් වුණා ගෙවා ගන්න බැහැ. දැන් ටැක්ටරේ හංගලා තියෙනවා. ෆිනෑන්ස් එකේ ටැක්ටරේ හොයනවා. හොරකම් කරන්නේ. ෆිනෑන්ස් එකෙන් ගන්න හදනවා. ඉතින් මම ටැක්ටරේ හැංගුවා දැන් මේ ටැක්ටරේ ලක්ෂ 20ක් වෙනවා මම ගත්තේ ලක්ෂ 13කට. දැන් ගත්තොත් මට රැක්කරක් හොයාගන්න බෑ. ඉතින් මට සල්ලි හොයාගන්න බෑ. මම රැක්කේ හැංගුවා. අංගල දැන් මට ඊට පස්සේ දෙද වුණා. මම ස්පිරිතාලේ හිටියා. ඔක්කොම කිව්වා. ඒ ගිය පස්සේ මම දැන් එයා මයින් ගිහිනුවක් හොයාගෙන ආවා. මං කෝ ඔයා වහාම මේ රැක්කේ විකුණන්න ඕනේ. විකුණලා ෆිනෑන්ස් එකේ සල්ලි ටික ඔක්කොම ගෙවන්න ඕනේ. ෆිනෑන්ස් එකෙන් අල්ලන්න ඉස්සෙල්ලා ඔයාගේ අපින් ආව රැක්කේ විකුණන්න කණයන් ගන්න සල්ලි ගන්න. සල්ලි අරගෙන ඒ සල්ලි ටික ෆිනෑන්ස් එකට බඳින්න. බැලලා පුතාරන් ගෙනලා ඒ මොනසර කොතුමා කොල්ල දෙන්නේ. කල්ලිටියක් ඉතුරු වෙනවා ඒ ඉතුරු ටික සල්ලි සාක්විදාගෙන මිනිහ මිනිස් ඒ මිනිස්සයා මට දඬුවම දීලා වැන්නා අනේ සර් මට මේ අදහස ආවේ මට ෆැක්ටරි දෙන්න හිතුවම දැන් මට දෙන්න පුළුවන් සර් කිව්වට පස්සේ මට මම ඉස්පිරිතාලේ හිටියා මට ආතරයිටිස් හදුනා ඩයබටික් හදුනා ලෙඩ වුණා අතපය ඉදි වුණා මම නතර නැති වුණා මේ ෆැක්ටරි ඉන්ඩෙක්ස් මොකද මේ වෙලා තියෙන්නේ අර අනවශ්‍ය දෙයක මෙයා එල්ලෙලා අර ප්‍රවේශකනේ එල්ලුණා ෆැක්ටරි මගේ කියන නමුත් එයාගෙත් නෙමෙයි මේක ෆිනෑන්ස් එක ෆැක්ටරි එහෙම සල්ලි ගත්තා මේ ඒක අපෝල යලා ඉල්ලලා සල්ලි ගෙවන්න නිසා ඒක දෙන්නු සංගල මෙයා ලෙඩ වුණා බය වෙලා පුත්‍ර හරි ගෙදරට යනකොට දැනසිකේ කෝට්ටක් කියලා වටපිට ගමින් යනවා ගමේ කට්ටිය කියලා දැක්කේ කියලා මෙයා කියලා ටැක්සේ බොරු ගත්තා කියලා පොලිසියට ගත්තාලා කියලා අපේ කචල්ලා මේ ඔක්කොම පෙරේකද මනුස්සයා දැන් අන්නේ වගේ අපි තියෙන අපිට අත්හරින්න බැරි දේවල් බෝයි කියලා ප්‍රශ්න තියෙනවා ගර්ල් කියලා ප්‍රශ්න තියෙනවා අනවශ්‍ය පැටලෙන්නේ මේ ඔක්කොම අයින් කරා මෙන්න මේවා අයින් කරන එක තමයි විවේක කරනවා නිදහස් වෙනවා කියන්නේ. ඒ අයින් කරන ෆයිල් අනවශ්‍ය ෆයිල් ඔක්කොම බර ෆයිල් අයින් කරනවා ඔයගොල්ලෝ. අයින් කළ අලුත් කරුත් යනවන අලුත් මිනිස්සෙක් විදිහට නිදහස් මිනිස්සෙක් විදිහට අලුත් තතුමෙක්. අන්න ඒකට පරණ පුරුදු ඔක්කොම ටික ගන්න. ඊට පස්සේ උදේ නැගිටින මේ වෙලාවට ටයිම් ටේබල් එක කොහොම හදලා වැඩ කරපේ හැටි, හිතලා හැටි, භාවනා කරන හැටි. මේ ඔක්කොම ලස්සනට ප්‍රෝග්‍රෑම් කරගොම හරියටම ඊළඟ අවුරුදු දුවන්නේ ප්‍රෝග්‍රෑම්. වෙන මොකුත් නැහැ. දැන් මොනම ඒ ප්ලෑන් එක හදාගෙන අවුරුදු ප්ලෑන් එක හදන්න බැහැ. දැන් මම plan එකක් කරලා මොලේ දාන්න plan එක. මෙන්න plan එක ගේ ඊය plan. දාලා ඊය plan එකේ ඉක්මනට මොකද වෙන්නේ කියලා බලන්න. නියම. අවුරුද්දක සාරය. මෙතෙක් මේ ලබන අවුරුද්ද මෙතෙක් කල ජීවිතේ ලැබපු සියලුම අවුරුද්දට වැඩිය සරුම අවුරුද්ද කරගන්න. මම යොදනා කරනවා මේ දැන් ඉතාලියේ ඉන්න සියලු දෙනාට කියනවා මේ පවුල තුලින් තව කවුරු හරි ඉන්නවනම් එහෙම නිමිති දාපස් සම්බන්ධ නැති අය. මේ එන්න කියලා නිමිති දාපස් දෙවන්න කියලා ඇත්තටම දැන් මම කියන්නේ මනස දාපස්ද කියලා. ජීවිත දාපස්ට තරිය තව ටිකක් සමීපයි කියලා හිතනවා. මනස දාපස්ද කියලා කියන්නේ. එතකොට මේ ඒ ඒ උගන්නන ඒ කියලා දෙන කර්ම වලට මිනිස්සු දුරුද වෙනස් වෙලා ජීවිත සාර්ථක කරගන්නවා යුතුය. ආරක්ෂාව ඔය අපලෝකෝ නැති කරගන්නවා. ගොඩාක් සතුට වෙනවා. ඒ වගේම හාමුදුරුවෝ ගොඩක් සහභාගී වෙනවා. පල්ලිවල උදවිය ෆාදර්ස්ලා එනවා. ඉගෙන ගන්නවා. ඒ වගේම මේ වගේ සමාජයේ විවිධ තලවල උදවිය ඇවිල්ලා ශිෂ්‍යෝ අම්මලා තාත්තලා ගුරුවරු දෙමව්පියෝ ගෝමියෝ කම්කරුවෝ කර්මාන්තකාරයෝ වෙලෙන්දු ව්‍යාපාරිකයෝ ව්‍යවසායිකයෝ සමාජයේ හැම කෙනෙක්ම වගේ නෝ. ඇවිල්ලා පුදුම විදිහට ජීවිතේ පල ලබනවා. ඉතින් මේ මේ මේ මනසේ ආකාශලෙන් උගන්වන කර්ම තව පුද්ගලෙක්ගේ ඉලක්කයකට යන්න තියෙන ලේසිම කර්ම තමයි අපි මේ ලේසිම මාර්ගම කියලා දෙන්නේ. ඉතින් මේවා ගැන මිනිස්සුන්ට අවබෝධයක් නැති නිසා මේ එන්නේ නැහැ. ඒකයි විනාශ වෙන්නේ. මොකද මේ අනිත් එක ඉගෙන ගත්තා කියන්නේ. පුදුම කියන්නේ. ඉගෙන ගන්න කරන පුළුවන් වෙලාවෙ මෙතෙන් යන්න කිව්ව ඉගෙන ගන්න අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියන්නේ. ඉගෙන ගත්ත කෙනාගේ පුරුදු වෙනස් කරනකොට ඒ පුරුදු ඒ පුරුදු වෙනස් කරේ නැත්නම් එයාට එයාට ඒ ප්‍රතිඵල ලබන්න බෑ ජීවිත සම්බන්ධයෙන්. මනස සම්බන්ධයෙන් ගය ගන්න නම් පුරුදු තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට අපිට පුරුදු පුරුදු පාර කරගෙන යනවා. අනුද්දයක් ඉඳගත්ත කියලා අපිට පුරුදු නැහැ. දැන් අර පුරුදු කරන්නේ කරන එක තමයි අංක එක. පුරුදු කරන්න දෙන්න. දැන් මට උන පුරුදු කරන්න දෙන්න. ඉතින් ඔය හැමෝම මේ හැමෝටම මම කියන්නේ ජීවිත සම්පාදනය ඉගෙන ගන්න උදේ තමන්ට පුරුදු කරන්න කරගන්න ඕනේ. අන්න පුරුදු වැරද්දට පුරුදු විස්තර පුරුදු ඔක්කොම කැප්චර් කරලා අලුත් සාර්ථකත්වයේ පුරුදු ඇති කරගන්න. අනුකුසම සාර්ථකත්වයේ සාර්ථක කරගන්න පුරුදු ගන්න. ඒක අපි කරගන්න. මට හැම කෙනෙක්ම අවශ්‍යයි. ජීවිත දහම්පාසලට කොහොමද සම්බන්ධ කරන්නේ? ඒ උගන්නක අය ඉගෙන ගන්න දුරට මාත්‍රික බැඳිලා තියෙනවා. ඒකනේ බඳුර කිලෝන්ලා උත්තර දුරින් කරලා මේ ආනාච්චි කැවිලා තියෙන හොයන්න හම්බුනේ. ඒ එන්නේ ඒ ආදරේ නිසා ඒ ආශාව නිසා. ඒ සත්‍ය නිසා. ඉතින් මේ විදිහට හැමෝම අපිට මේ කාරණා උගන්වන්න හම්බුනොත් ඊට වඩා රුචියක් නැහැ. මේ Facebook එකේ යනවා සතුන ඔක දැන් පසුස්සිය වැඩි අලුතෙන් අලුත් පිටක පිටලා යන Facebook. මම බලද්දී කරනවා ආරාධනා කරනවා ලංකාවේ තම Facebook වල ඔක්කොම. එන්න කියලා මේ ජීවිත දහම්පාසලේ ඔබ පිටරටේ මොකදේ මම ආරාධනා කරනවා තමගේ ලංකාවේ ඉන්න ඔබ කියන කියලා ගිහිල්ලා කුරුණෑගල්ට ගිහිල්ලා මේ පන්තිල සහභාගී වෙන්න කියලා. ඒක මම සහතිකයක් මම සහතිකයක් දෙනවා බයිනතු ජීවිතයන් වලට සහභාගී වෙන සියලු දෙනා සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරනවා සූපත් කරනවා ඒකම දැනුවත් කරනවා ඒකෙන් සාර්ථකත්වයට පත්කිරීමේ අවශ්‍ය මූලික න්‍යාය ටික ඔක්කොම කියලා ප්‍රායෝගිකව මම මේ පිළිබඳව මෙයා පිළිබඳව විතර සොයා බලන්නේ ඒ අය තම ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඒ නිසා අන්තිමේ තමයි මේ මිස්ටර් ජීවා මේ ඊළඟ මේ පොයේ ප්‍රෝග්‍රෑම් එකට අ අයිටි එකේ වෙනස කියන ප්‍රෝග්‍රෑම් එක දානවා වෙනස ඔව් වෙනස ICDC වෙනස ප්‍රෝග්‍රෑම් එකෙන් පෙන්නනවා මේ පොයි ප්‍රෝග්‍රෑම් ආ ඒක ලොකු දෙයක් ඉතින් යාර දන්නවා මෙතන ලොකු වෙනසක් කරනවා කියලා ඒ නිසා වෙනස ප්‍රෝග්‍රෑම් එකෙන් පෙන්නන්න දැන් අද ඒ ඩිරෙක්ටර්ස්ලා එහෙම ආව ප්‍රොඩියුසර්ස්ලා එහෙම ආව ඇවිල්ලා මේ අපේ මනුස්ස ගන්න පාලනයට ඇවිල්ලා ඒවා සාභාගී වෙනවා එලා අනුභවයක් ගත්තා අපි මොකක්ද මේ කරන්න කියලා. දැන් ওই දවස් වෙලා මේ මේවා රෙකෝඩ් කරලා ජනතාවට ඉදිරිපත් කරනවා කියලා කිව්වා අයිටි එකකින් වෙලසා. ඒවා ඇත්තම ලොකු විශාල ජයග්‍රහණයක් විදිහට සලකනවා. ඒ නිසා මම ආරාධනා කරනවා පිටරි කෝලියට ඒ ෆේස්බුක් එක ගන්න ගන්න ඊළඟ ජනවාරි මාසේ පළවෙනි ඉරිදා ජනවාරි මාසේ පළවෙනි ඉරිදා බවද ඒ ෆයිල් එක ඉඳලා උදේ 9ට ඉඳ කියලා කුරුණෑගල යුනික් ජාත්‍යන්තර පාසලට. කුරුණෑගල ගමන් පාරේ තියෙනවා යුනික් ජාත්‍යන්තර පාසල කියලා තට්ටු පහක ලස්සන ගොඩනැගිල්ලකුත් එක්ක විශාල ක්‍රීඩාංගණයක් එක්ක වෙල්ලායට සම්බන්ධ වෙලා හරිම ලස්සන පාසලක් තියෙනවා. ඒ පුණ්‍ය භූමියේ තමයි මේ මේ ඒ පිළිවෙල ඒ පිළිමේ උඩට තියෙනවා පස්වෙනි මහලේ තියෙන ක්‍රිස්ටල් හෝල් කියලා වෙනම එයා කන්ඩිෂන් ශ්‍රවණාගාරයක් විශාල ශ්‍රවණාගාරයක් දේශනාකාරය තමයි අපි මේ මනස දාම්පාසට පාත්තා. ඒක මම ආරාධනා කරනවා මනස දාම්පාසට එන්න ආවට පස්සේ ඔබ පුදුම දැනුමක් ලැබලා පුදුම විදිහට සාර්ථක වෙනවා. ඒ නිසා මම ආදරණීය ගෞරවනීය ආරාධනයක් මේ රටේ ජනතාවගෙන් සිංහල කතා කරන ජනතාවගෙන් මම ඉල්ලන්නේ ඇවිල්ලා සිංහල පුළුවන් දේවල් අය මුස්ලිම් අය හින්දු අය බෞද්ධ ක්‍රිස්තියානි ඕනෑම ආගමකින් එන්න පුළුවන්. එතන ભેදයක් නැහැ. අන්තිමට ඉතිරගන්නේ මොලේ සමුගේ මොලේ තියෙන මහා පාලයට. ඒසම ස්තුතියවත් වෙනවා අද මට ඔබ සියලුනාගේ කතා බහ කරලා මත් එක්ක මේ විදිහට මේ සාකච්ඡා ප්‍රස්තුවද මේ මේ විදිහට මේ ලොකු අනිත් සාකච්ඡාවක් විසදීවට ඒක මේ සමග ඉන්න අපේ ප්‍රතිපදිත වුණා ඒක මිස්ටර් අයිවන් අයිවන් නෝනසා වර්තේ නම් තව කීප දෙනෙක් කැදෙන්නේ නැහැ ඒ සිල් දාවත් ස්තුතිවත් වෙනවා සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ කරන්නේ මහා සේවයක් ඔබ එකතු වීම ඔබ එකතු වීමම විශාල පිරිසක් එකතු කරන මූලයක් බවට පත් වෙනවා විශාල පිරිසක් විශාල පිරිසකගේ ප්‍රශ්න වලට සුළුම් සොයන ආයතනයක් බවට පත් වෙනවා ඉතාලියේ සිංහල ඔබලා තියෙන මේ ආදරය මහා විශාල සංග්‍රහයක් වෙනවා ඉතාලියේ සිංහල දැක්කාට මෙවැනි ආදරණීය සංවිධානයක් ඉතාලියේ නැහැ කියලා මම දන්නවා මේ තමයි පළමු සංවිධානය ඒ නිසා මේ සංවිධානය Maar ze ook dat එක්කම ඔබට සුබ තාත්තා. අතකට හම්බුණු සිරෝමනි සම්මානයෙන් පසුව ඊළඟ සම්මානය අපිට හම්බුණා මනුෂ්‍ය පත්‍රයට ඒ ගැන පොඩි මොකක්ද සම්මානය සහ මේ මට මේ මනුෂ්‍ය සංග්‍රහව ජාතියට ඉදිරිපත් කරන මහා ජාතික සංග්‍රහයක් විදිහට මාස් ලංකා කියන මාධ්‍යවේදී ඉන්ගේ එකතු වෙච්ච සංවිධායකකින් මට සම්මානයක් දුන්නා ශිරෝමණී සම්මානය කියලා. ශිරෝමණී මාස් ලංකා ශිරෝමණී ගෞරව සම්මානය කියලා විශේෂ සම්මානයක්. මම මේ මනසකරාට ලැබිච්ච සම්මානයත් එක්ක රටට මහත් ගෞරව ගුණයක් උදා කරපු අර්ජුන රවුතුම මහත්මයා ක්‍රිකට් කණ්ඩායම මේ වල ලෝකීය නායකත්වයට පත් වෙච්ච අර්ජුන රවුතුම මහත්මයාට එක මාදුලාරේ සුභිදාම්දුරට මේ ශිරෝමණී මහා ගෞරව සම්මානය මතකින් වෙනවා. ඉතින් මනසඟරාවට මේ වගේ සම්මාන ලැබෙන එක ඉතාමත්ම සාධාරණයි ඒකම රටේ ගෞරවයට ආදරයට පාත්‍ර වෙනවා අගේ පිළිමක ප්‍රාර්ථනා ප්‍රශංසාවට පාත්‍ර වෙනවා මනසඟරාව ඒ නිසා මනසඟරාව කියවන්න ඔබේ ජීවිතය වෙනස් කරන ඔබේ පවුල වෙනස් කරන ඔබ සාර්ථකත්වයට උදා කරන සාර්ථකත්වයට පුරුදු වෙන කරන සරු සංග්‍රහයක් මනසඟරාවෙන් ඉදිරිපත් වෙනවා විශේෂයෙන් මනසඟරාවේ ලියන ලිපි ඇත්තටම මම මේ භාවිතා කරන සමන සංගාව ලියන්න භාවිතා කරන තින්ත මගේ ලේ. මගේ ලේ තින්ත වලට හැරවීම තමයි මම මනස කරගෙන කරන්නේ. ඒ නිසා මම බොහොම හැඟීම් වල බොහොම ආදරේ ඔබේ ජීවිතය වෙනුවෙන් මගේ ලියන සංගාවට ඉබැනි සම්මෝහන ලැබෙන එක මම කරනවා මගේ මනසට මට මගේ හදවතට මගේ ආත්මයට ප්‍රසාල ප්‍රසාදයක් තියෙනවා හොඳයි එහෙනම් මෙයක් තොප්පිට අපිට අවසන් වද භාෂා කතාවල පොත් කියන්නද නැහැ කියලා මම හිතනවා කියලා අපි කොහොමද කරන්නේ ඔබතුමාට දීර්ඝායස ඔබතුමාට දීර්ඝායසත් දීර්ඝායසත් අතමේ නිරෝගී සුවපතින් තව තවත් අපිට සේවය කරන තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි තෙසින් ප්‍රාර්ථනා කරනවා Thank you. श्री राधा प्रभु प्रभु प्रभु नाम हरकर सुमिरन तिहि बामिनी ब्रजती अतिशोतमय लंकता निजके दनें